අද දේශනාව සිදු කරන්නට බොහොම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුනා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය නායක හඳුරන වහන්සේ. තුන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුක්තව අපගේ ධම් සභා මණ්ඩපයට පිළිගන්නවා. සාදු සාදු සාදු. අපි සද්ධර්ම දේශනාව දැන් ආරම්භ කරන්නට සූදානම් වෙනවා. සමන්තා චක්කවාලේසු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 චිත්තං යස්සන කම්පති අසෝකං නිරජං චේමං ඒතං මංගලේ මොක්ත මන්ති සද්ධාවන්ත කාරුණික පින්තුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල තුලස දේශනාමක වදාළ වටිනා ධම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි ඉන්නවා හැම දිනම බලාපොරොත්තු සූදානම් වෙනවා අපේ සර්වඥන් වහන්සේ ගරතහාම කිව්වතුනේ මේ කළමන සැලකීම අංක එකට උභාන්තර ජීවිතයේ කියලා කියනවා. අංක දෙකට නෙවෙයි අංක එකට. බලන්න උභාන්තේ ලෝතුරා මුද්‍රාන්තයට පත් වුණාම සතියක් අනිස නූතන පූජාව කළේ පොරු උභාන්තේ දිහා බලාගෙන ඒ අනිෂ ලෝකන පූජාව සිදු කළේ කළ දෙතරකන්. හිතක් පිටක් නැති බෝධි වහන්සේට පවා උන්වහන්සේ කළ දෙන කැලකුවා. ඊළඟට මහා බ්‍රහ්මයා ධර්ම දේශනා කරන්ට ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර අරගෙන උන්වහන්සේ විසින් ලාම පිළියට ආවේ ආලාර කාලාම උත්තකරාම බුද්ධ කියන්නේ අය. මොකද එදා ගෙහි ගෙහි ඉච්ච වෙලාවේ මොලින්ම භාවනා මාර්ගය කියලා දුන්නේ මේ අය. නමුත් ඒ අභාවයට පත්ලා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේ ඉඳලා මරණ සිසිපතන මිගදාය දක්වා පාගමනින් වැඩම කළේ. ගයා සිරිසේ ප්‍රතිපත්ති පුරන කාලේ පස්වග ස්වාමීන් වහන්සේලා තමයි උපකාර කළේ. ඉතින් කඩමු සරකණ්ඩයි වැඩි. ඊළඟට පින්නතොවි කිඹුල්ලක්පුර නුවරට වැඩම කරලා සුද්ධෝදන මාලිගාවට බුදුරජාණන් වහන්සේ වැඩිහාම යසෝදරාව තථාගතයන් වහන්සේ වගේ දෙවිලා සිටියේ නැහැ. හේතුන්ගේ මාන්නයන් නිසාම වෙයි. එතකොට අදිස්ථාන කළා ලෝකුණා බුද්ධ රාජ්‍යයටපත් ජීවිත බඹ අක්ෂලක් වුණානම් මහා කැපකිරීමක් කළා නම් භාගතුන් වහන්සේ මම ඉන්න මාළිගාවට වහින්න ඕනේ. බලන්න පින්නතුනි සුද්ධෝදන මහරජු සමග තුන් ලෝකාග්‍රෝ බුදුරජාණන් වහන්සේ යසෝදරාමගේ මාලිගාවට වැඩම කළා. ඇයට ශ්‍රී පතුල් අල්ලාගෙන සිත්සේ අඳන්නට අවස්ථාව වහන්සේ සැලසුවා. කතන්නෝ කතවේ විත්තේ. ඊළඟට පිටතුනි මහා ප්‍රජාපති ගෝතමගේ ඉතුරු පසු කාලයේ පැවිදි වෙලා මහා රහත් ත්‍රිවිධ වහන්සේ නමක් බවට පත් වුණා. පිරිනුවන් පාන්න කාලේ ළඟා වුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අතක් කළා ස්වාමීනි මට ඔබ වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි අවසර ඉල්ලගෙන ප්‍රජාපති ගෝතමීන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ අම්මා මගේ සෝදරිය මහමායා ඔබ වහන්සේ ඉපදලා විනාශකින් කලබල කළා ඒ වෙනකොට මටත් දරුවෙක් හිටියා. මගේ දරුවා මං කිරිපවුවලට බාර දීලා ඔබ වහන්සේගේ දා බාරකාරත්වයේ මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා දෙන්නේ. අද ඔබ වහන්සේ ලෝතුරා මුතුණක් මගේ පුතා කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ පිටසිය දහස් ලක්ෂ වාරයකට වඩා වටින අමාංකේ ලෝකෝ ආංශේ මට කෙරුවා. මොකද සංසාරෙම මගේ සෝපත් වෙලා. ඒ නිසා ඔබ ආංශේ මගේ ඥානවත් කෙනෙක් මම ඔබ ආංශේ සෝතෝගේ ඥාන කෙරුවා. මේ විදිහට මේ රහත් මෙයන් වහන්සේගෙන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා කියනවා ස්වාමීනි දැන් මගේ වයස හරියි මට පිරිනිවන් පාන්න අවශ්‍ය දෙන්නේ එහෙම කියනකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා හිටපු ආසනෙ නැගිට්ටා. කතන්නෝ කතරේ විත්තේ. ඊළඟට මේ මහා තෙරණින් වහන්සේ පිරිනුවන් පාමුට වඩිනකොට චිලෝකරු බුදුරජාණන් වහන්සේ මේ රහත් තෙරණින් වහන්සේගේ පිටිපස්සෙන් වැඩම කරලා තියෙනවා. උන්චි කාලේ වගේ. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ පළමු පසුගමන ගමන් යෑම සහ අවසාන පසුගමන යෑම. බලන්න කතන්‍ය කතරේ විචය. පින්නතොනේ මරණය කියන එක අපි කාටත් ප්‍රතිදයක්. සාමාන්‍යයෙන් අපි මේක හොඳට තේරුම් ගන්නට ඕන දෙයක්. කෙනෙක් ඉපදෙනොත් ඒ කාන්තෙන් මරණයටපත් වෙනවා. ඉතින් අපිට සමීපව ඉඳලා කෙනෙක් අභාවයට පත් වුණාම අපිට දුකයි. ඒ අය ජීවත් වෙලා ඉන්න කාලය අපිට නොයෙක් උපස්ථාන කරන්න පුළුවන්. දැන් කරන්න තියෙන එකම උපස්ථානය තමයි මේ විදිහේ පින්කමක් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීම. අරලෝකේ ඥාතියින්ට උපස්ථාන කරන්න තියෙන එකම ක්‍රමය මේකයි. එහෙමනම් මේ පිළිබඳවලා කතන්නෝ කතවේදී කියන කලබල දාන්න කලබල සාපර පිළිසක් හැටියට මේ හැමදෙනාටම සතරින් පාත් වෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුර්ලභ ගණයට වැඩෙන පිළිමක් පිළිසක්. එහෙමනම් පින්වත් මංගලිකා වෙත සිනමයන් ධර්ම දේශනාවට ආරාධනා කරන්න ගිහිල්ලා මතක් කරලා කිව්වේ මංගල සූත්‍රයෙන් ධර්ම දේශනාව සිද්ධ වෙනවා හොඳයි. ඒ අනුව තමයි අපි මංගල සූත්‍රයේ අවසාන ධාතාව මාතෘකා කරගන්නට යොමුවේ. මොකද මේ අවස්ථාවට ගැළපෙන කාලෝචිත ධාතාවක් මේ තමයි අවසාන ධාතා රත්නය. පින්නතොනේ ලෝක සම්භවයේ ඉඳලා ලෝක විනාශය දක්වාම මේ සත්‍යයන් අතර පෙරළමින් පවතින යටවැද ස්වභාවය අෂ්ටලෝක ධර්ම බව මේ පැහැදිලි වෙනවා. ලෝක උපත ලබන කවුරුණත් ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලොක් ධාමත දුරාම මොහොන දෙන්නට ඕන. කුමන බලවේගයකින්වත් ඒ දරම් ගන්න පුළුවන් කමක් නැහැ. හරියට ගෙරුමේදී වාතය යන්නේ වගේ. ඒ ගෙරුමේදී දුක්පතාකන පොස්තාක විතරයි වාපේ සල්ලි තියෙන කෙනාට විතරයි දුප්පත් අයට නෑ කියලා බෙදීමක් නැහැ. ඒක කාටත් පොදුයි. අන්න ඒ වගේ තමයි මේ ලෝක ධම්ම ලෝක ධම්ම කියන දේවල් අපි හැමෝටම පොදුයි. උගත් නෝගත් කුලීන කුලීන දුප්පත් පොහොසත් බහල බහලු සූපේ යෝපි අපි කාටත් එක විදිහටම මුහුණ දෙන්න වෙන දේවල් තමයි ලෝක ධම්ම ලෝක ධම්ම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේටවත් මේ ලෝක ධර්මයන්ගෙන් මෙදෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි ඉතින් අපිට වඩා වෙනස තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ ලෝක ධර්මයන්ගෙන් කම්පාන වන බව. එහෙමනම් පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යම්සන කම්පති අශෝකං විරජං කේමං ඒ සම්මංගල මොතවා මේ අතලෝ දහමෙන් කම්පාම වී ඉන්නවා නම් අකම්පිත සිතක් ඇති කරගෙන ඉන්නවා නම් ඒක උතුම් මංගල කාරණයක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ අවසානයේදී අපට පැහැදිලි කළේ. එහෙමනම් පින්නතුන්ගේ දේශනාවෙන් මේ අෂ්ටලෝක ධර්ම පිළිබඳව කිසි විස්තරයක් කරලා අනිත්‍යතාවයේ පිළිබඳව පින්නතුන්ලාට කෙටි හැඳින්වීම කාලය පමණින් සිද්ධ කිරීම බලාපොරොත්තු වෙනවා. නම් පළවෙනි ලෝක ධර්ම දෙක තමයි ලාභ කලාප. ලාභ කියුවහම විවිධාකාර ලැබෙන්නේ ධනලාභ, පුත්‍රලාභ, වස්තුපිටිලාභ, නොඑක් නොඑක් ලාභ. අලාභ ගැන කියන්නම දෙයක් නෑ මේත් අලාභ ගැන හොඳට දන්නවා. කෙනෙකුට හැමදාම ලාභ ලැබෙනවය හැමදාම අලාභ ලැබෙනවයි කියන්නේ අමාරුයි. ලාභේ ළඟට අලාභය, අලාභේ ළඟට ලාභය. මෙන්න මේ අන්දමින් ලෝක ධර්ම චක්‍රය අපි කරා ලඟ වෙනවා. බලන්න කලක කුසට ආහාරක් ගතට වස්ත්‍රයක් හිසට සෙවණක් හිතට දිවණක් නැතුව සිටි අනාථේ කොට පසු අවස්ථාවක මහා ධනවන්තයෙක් වෙන්න බැරි කමක් නැහැ. අද මහා ධනවන්තයෙක් වශයෙන් ඉඳලා පසු කාලේ අන්තර දුකී දුප්පත් සුගන්ධික් බවට පත් වෙලා ඕනතරම් අවස්ථාවක් තියෙනවා. වර්තමාන සමාජයේ ගත්තාම මේවට නිදසුන් ඕනතරම් තියෙනවා. පින්නතොලි අපි මේ ලෝක ධර්ම ඉගෙන ගන්නේ ඇයි කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය පුතග්ජන සත්‍යාවේ ස්වභාවය ලාභයක් ගැනීමට ඇලෙනවා අලාභයක් ලැබෙනකොට ගැටෙනවා. එහෙමනම් මේ දෙකම හොඳ නැහැ. ලෝභය කියන්නේ අකුසලයක්, ද්වේෂය කියන්නේ අකුසලයක්. ඒකට මෝහය ඒකාන්තයෙන් එකතු වෙනවා. එහෙමනම් ලෝක ධර්ම කෙදිරදා ජීවිතයේදී එක්කොලාම වනාව. එක්ක යාස එක්ක අයස. මේවා ලැබෙනකොට ධර්මයේ ළඟට කෙනා අයෝනිසෝ මනස්කාරයෙන් යුක්ත කෙනා නිරන්තරයෙන් එක්ක වැළෙනවා එක්ක ගැටෙනවා මේ දෙකම අකුසල එහෙමනම් සිහිය දිනු කරලා යෝසෝ මනසකාරය උඹට සකස් කරගෙන මේ ලාභ අලාභ කියන අවස්ථාවලදී තේරුම් අරගෙන මධ්‍යම විදිහට සම්පේක්ෂාවෙන් නැතිව සිටින් යන්න පුළුවන් නම් අන්න ඒක තමයි ශ්‍රාවකේ වූ කරන්ට වූ වකිනාම වෙන්නේ එහෙමනම් දැන් අපි බලමු මේ පළවෙනි ලෝක ධර්මයේ ලාභ අලාභ. දැන් අපි මුලින් කිව්ව පින්නතුන් ලාභ හැමදාම ලාභ ලබන කෙනෙකුත් නෑ අලාභ ලබන කෙනෙකුත් නෑ. දැන් බලන්න පින්නතුනේ එදා රජගහනවර සිටුවරේ හිටියා මහා දරු සිටුවරයා. මෙතුමාට අසෝකෝණිය කහවණු කණයන්තෝ මෙතුමා බුහාමුදුරේ තරම්ම දානයක් දෙන සිටුවරියක් සමග මේ සාමාල ධනස්කන්ධය අනුවණින් වැඩ කිරීම නිසා සුරාමක සූපවත දුරාචාරයට ඇබ්බැහිම නිසා මේ සාමාල ධනස්කන්ධය නැති වෙලා ගියා අන්තිමට මේ සිටුවරයා සිටු දේවියක් කබලක් කරගෙන ගෙවල් ගාමිකවණ යනවා. බුදුරජාණන් වහන්සේ දවසක් අනද මාන්‍යයන් වහන්සේ සමග පිට පාපේ වැඩකට බුදුරජාණන් වහන්සේ වනාක්කම බලන් ආනන්ද එදා මේ නගරයේ හිටපු ප්‍රධානම පෝසතා අද ප්‍රධානම දිවිදා බවටපත් වෙනවා. මෙන්න ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට බලන්න පස්සේ තමයි කොසල් මහරජු කොසල් රජු ගැන මේ හැමෝම දන්නවා. මෙතුමා පිළිතුරේ කියන අම්බලවක අසවිස් මහදානේ දෙන්න මල්ලිකා දේවියට උපකාර කළ කොසල් රජු. නමුත් මෙතුමා මිය ගිය අම්බලවක ලෝක ධර්මයන්ගේ හැකි දීප චක්‍රවර්ති අශෝක අධිරාජ්‍යය මිහිඳු මහ රහතන් වහන්සේගේ තාත්තා මුළු ಭಾರතයේ වික්ෂේපපත් කරපු අශෝක රජුලන්ට ඉතිහාසයේ මම දැක සඳහන් වෙනුනේ අන්තිමට තමන්ගේ කියලා හිමිකම්කයන්ට පුළුවන්න්නේ මෙන්න පණුවකට ගිල ප්‍රෝග්‍රෑම් කරන සඳහන් වෙලා තියෙනවා. ඒක කියන්නේ කොහොම හරි ධර්මයේ තීව්‍ර ව්‍යාකයන එක. ඊළඟට බලන්න අනාථ පිටික සිතුමා අනාථ පින්නික සිරිසමා කියලා කියන්නේ මේ ආපරේට ප්‍රධාන දායකයා. පරම්සතර කෝටියක් ධනෙ වේදම් කර ජීවිතවන්නේ හදපු කෙනා. ඒ වගේම නිරන්තරයෙන් මහා සංඝරත්නයට දහස් ගාණක් මහා සංඝයාට දෙදපතා දන් දීපු කෙනෙක්. නමුත් පිටතට පසු කාලේ මෙතුමා ධනෙ පිළිහි ගියා. අන්තිමට මෙතුමාට දන් දෙන්න පුළුවන් වුණේ මුල් කාලෙකදී කාමි මුත්තය පමණයි. ඒක යථා තත්ත්වයට අතුපත් වුණා. නමුත් දැන් මේකේ තේරුම් ගන්න ඕන මොන විදිහට හිටියත් ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අපේ ගොඩාක් අය හිතනවානේ අපි හොඳ කරනවා, අපි කම් කරනවා අනිත් අයට අප උපකාර කරනවා. ඇයි අපිට මේ කරදර වැරදි කරන අයට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔවගේ දේවල් මිනිස්සු කියනවා. කින්නතර බලන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට 54 කෝටියක් වියදම් කරලා විහාරේ හදපු කෙනා අසු කාලයේ ධනෙ ඉතිරි ගියා නම් අපි වගේ අය ගැන කවර කතාවක්ද එහෙමනම් මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය මේකයි කිසිම බෙදීමක් නැහැ. කාටත් එක වගේම මේ ලෝක ධර්මයන්ට මොන දෙයක් සිද්ධ වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේටත් ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න බැහැ වුණා. උන්වහන්සේ එක අවස්ථාවක වේරම් ජාමෝන බ්‍රාහ්මණය ආරාධනා කරවන සතක්. බුදුචාරණ වහන්සේ ආරාධනාව වාරගත්තා. තථාගතයන් වහන්සේ 500ක් මහා සංඝ සමග මේ නුවරට වැඩම කළා. ඉතින් මේ වේරංජක බ්‍රාහ්මණයාට මාරාගේ ත්‍රිව නිසා ආරාධනාව අමතක වුණා. මේ නගරයට මහා දුක් විචයක් ඇති වුණා. ඉතින් වත්සන්ත ආරාධනා කළාට කිසිම උපස්ථානයක් නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය තමයි යථාවාදී තථාකාරී ගුණය. උන්වහන්සේලා කියන විදිහට කරනවා කරන විදිහට කියනවා. ඒ වගේ නිර්ජ ගුණ තියෙන කෙලින් වැඩ තියෙන අවංක උත්තමයන් වහන්සේලා වහන්සේලා තමයි මේ නිකලෙ උත්තමයන් වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ රංජාවට වැඩම කළා කිසිම ආහාරයක් නැහැ. වික්ෂුන් වහන්සේලා නගරේ පුරාම පිට පාත් යනවා. හිස් පාත්‍ර විහාරයට එනවා. ඉතින් බලන්න මේ කාලේ මේ ප්‍රදේශයට ඇවිල්ලා හිටියා අක්ෂයන් විකුණනාය අක්ෂරම කණ්ඩායම වික්ෂුන් වහන්සේලා මොකුත් නැති වුණාම දෙන්න පිට පාත් වලිනවා. කියනවාම රාජ්‍යයන්ගේ ආහාරයේ තියෙන ධාන්‍ය වර්ගයක් තිබුණා. ඒක නම් යව. යව ධාන්‍ය වර්ගයේ පතපත අහුරාහුර ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර උඩ පිළිගන්නවා. උන්වහන්සේ ළඟට ගිහාවිට ගෙනල්ලා පොහොවල වළඳනවා. අනද මාහිමියන් වහන්සේට අඳහඳා මේක පොහොවලා කොටලා භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. බලන්න පින්නතුනේ වස් කාලේ ගත උනේ එහෙමයි. එතකොට බලන්න හත් වාරයක් බෝධ සම්භාර කරන කාලේ වෙසතුරු ආත්ම භාවයේ පවණ හත් වාරයක් මහා පොළොව කම්පා කරගෙන ධම්මදීපේ උත්තමයන් වහන්සේට තුන් මාසයක් යවදාන්නේ හැටියට සිද්ධ වුණා. ඒක තමයි ලෝක ධර්මයන්ගේ හැටි. තවවතාවක බුදුරජාණන් වහන්සේට විපාකයට බැරි තත්ත්වයකට දැනුණා පිටතට පාටකේදී ඒක අවස්ථාවක 16ක් වූ තුන්තාවෙන් කොටලා අල්ලේ කියලා පදම් කරගත්ත ලොමු නැති අමරෙන් පුරුසාගත කුඩු රෝටියකින් උන්වහන්සේට ලැබෙන සිද්ධ වුණා. හැබැයි පින්නතුනි මේ කාරණා මෙහෙම වුණා. ගා විසාකා මහ උපාසිකාව බන්දුල මල්ලිකාව චිත්‍රගුප්ත විතුමා ඊළඟට මේ ආදී කොසල් රජු ආනන්දකෙන්දි මේ ආදී දායක දායකාවන්ගෙන් ප්‍රණීත ආහාර පානාදී ලැබුණා මේ ලැබී නොලැබී දෙකේදී බුදුරජාණන් වහන්සේ සමෝසිතකතිව ඉඳලා තියෙනවා. උන්වහන්සේලා ලාභයක් ලැබෙනකොට උදාහරණයක්පත් වෙන්නේ අලාභයක් ලැබෙනකොට කම්පා වෙන්නේ ලාභ අලාභ දෙකේදී සමතිස්සතු වාසය කරනවා. බලන්න ගා අනාථ පිළිසෙත්තුමාගේ දියේ තුලස භද්‍රාව මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ගුණ වර්ණනා කරේ කොහොමද ලාභේන උන්නතෝ ලෝකේ අලාභේන ච උන්නතෝ ලාභා ලාභේන ඒකන්තා තාමිසා සමනාමව ලෝකේසෝ ලාභයක් ලැබෙනකොට දාමයට පත් වෙනවා අලාභයක් ලැබෙනකොට කම්පා වෙනවා නමුත් මගේ ශ්‍රමණයන් වහන්සේලා ලාභ අලාභ කියන මේ අවස්ථාවේදී සමසිතනිය වාසය කරනවා. පින්නතොන් මේක පුංචි දෙයක් වගේ වුණාට නිවන් අවබෝධ කරගන්න කෙනෙකුට මේ අකම්පිත සිතක් ඇති කර ගැනීම ඒ නිවන නැග ඉලක්ක සහරා ගැනීමට බොහෝම වටිනා දෙයක්. පින්නතොන් ලැබෙනකොට අපි ආශාව කරගන්නවා කියන්නේ ඒක අකුසල ලෝකේ වැඩින්නේ. මාන්නේ වැටෙන්නේ දැන් බලන්න සමහරකට ලාභ ලැබෙනකොට ගෙවල් දොරවල් හැදෙනකොට යාන වාහන ගන්නකොට පොරුදුන්ට වෙනවා උඩින් යන්නේ එහෙමනම් පිටතොනි ඒ වගේම මනියයට අලාභයක් ලැබෙනකොට කාංකා වෙනවා අඬනවා ලත් වෙනවා කෑ ගහනවා විලාප කියනවා ඇයි අපිට මෙහෙම කාඩු උනේ කියලා දඟලනවා ඒක පිටතොනි බෞද්ධයෙකුට ගැලපෙන්නේ නැහැ එහෙමනම් මේ දෙකේදීම සමචිත්ත නිවාසය කරන්න පුළුවන් නම් නියතමානීව කටයුතු කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත ගත්තාම රහතන් වහන්සේලාගේ ජීවිත ගත්තාම වෙනතුනේ මේ අකම්පිත ගුණය ඉතාම හොඳින් තියෙනවා. ඒ වගේම මේ පින්නතුලා හිතර ගන්න ඕනේ ලාභ අලාභ කියන අවස්ථාවකදී සමසිද්ධතිව කටයුතු කරන්නට ඊළඟට පින්නතොනේ කීර්ති ප්‍රශංසා කීර්තිය කියලා කියන්නේ තින් ගුණ කතරය ඊළඟට ප්‍රශංසාවේ කියලා කියන්නේ පිටින් දාන ප්‍රශංසා කියලා තමයි එතකොට මේ කීර්ති අපකීර්ති කියන මේ දෙක මිනිසා කරා වරින් වර ළඟා වෙනවා. මේක කාට නවත්තන්න බෑ. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගෝසාව දෙව්ලොව බබලෝ දක්වාවේදී කියනවා. බුදුරජාණන් වහන්සේ සාල සීලත්වය අසරණයන්ට පිහිට වීම මහා කාරුණිකත්වය මෞඛ්‍යයන්ට සැලකීම මෙයා මේ ගුණයන් නිසා බුදුරජාණන් වහන්සේට බොහෝ අය ගෞරවපත් කළා. මේ කීර්තිවතකාන්ට බැඳිච්ච අන්‍ය තීර්ථකෝ බුදුරජාණන් වහන්සේට අවුතෙන් චෝදනා කළා. අර සුන්දරි පරිත්‍රාජිකාව මරලා දෙවුණම් බෙහෙ මල්ලාසනයකට විහංගලා මේක බුදුරජාණන් වහන්සේගේ වැඩක්. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ වැඩ මෙතන දෝෂණය කරලා මරා දානවා කියන ඉන්නතුරු ප්‍රවෘත්තියක් කරියා. දින ගණනාවක් යනකම් විසුන් වහන්සේලාට පහළට වහින්න බෑ මිනිස්සු වයින්නවා. ඒ කොසල් රජු බුද්ධාංශය දෝලා මේක හෙව්වා. කොහෙද මොකද වෙනතුරු මෙන්න කරලා තියෙන තීර්ථකයෝ කියන එක පැහැදිලි වුණා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ විලාවේ විසුන් වහන්සේට වදාළේ රාග රහත ලෝකයේ හිටිපොමයි. දේශ බරිත ලෝකයේ හිටිපොමයි. එනිසා අපි රාගයෙන් රත් වීමටවත් දේශයෙන් මුලා වීමටවත් යන්න ඕන නැහැ. අපි ඉවසීම ප්‍රගුණ කරන කියලා විසුන් වහන්සේලාගේ හිත හැදුවා. ඒ සත්‍යයේ වුණා. ඒ වනම් මේ පිළිතුරු නම් මේවා හොඳට තේරුම් ගන්න ඕන. අද මේ කීර්තිය විශේෂයෙන්ම අපකීර්තිය අපකීර්තිය දරා ගන්න බැරුව ශ්‍රමික තීර නරගෙන කී දෙනෙක් නම් විනාශ වෙනවද තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවද පින්නතුනි ජීවිතයක් නැති කර ගන්නවා කියලා කියන්නේ ප්‍රශ්නේ ඉවර නෑ තමන්ගේ ජීවිතේ නැති කර ගන්න කෙනා කෙලින්ම අපායට දෙන්නේ එහෙම නම් අපායට වැටුණා කියලා කියන්නේ කල්ප ගණන් හේතු වෙන්න සිද්ධ වෙනවා. එතකොට බලන්න මේ ප්‍රශ්න වලට අප කියන කියනවා ටිකක් කාලයට ඉඳ දෙන්න ඕනේ. කාලයට ඉඳ දෙනකොට පිළිතුරේ ප්‍රශ්න නිකම්ම ලියලා විසඳෙනවා. හදිස්සි වුණා වූ පිළිතුරේ ප්‍රශ්නේ තමයි විසඳ ගන්න බැරුව මහා විනාශයකට තමන්පත් වෙනවා. ඒ නිසා මේ කීර්ති අපකීර්ති කියන මේ අවස්ථාවේ අපි මුදල තේරුම් ගන්න ඕනේ. කීර්තියක් ලැබෙනකොට ඔහු උගම්මක මාන්නෙක ඉන්න හොඳ නැහැ. ඊළඟට පිටර අපකීර්තියක් ලැබෙනකොට ඒ අනිත් පැත්ත ශෝකයෙන් අදාහා ගන්න උනත් නැහැ. මේ දෙකම පිටතුළු తాවකාලිකයි. දැන් මෙතන ඉන්න මේ අතෝල තාම මොනතරම් කීර්තිය ලබන සංගතේ ඉන්නවද? ඒවා දැන් ඉවරයි. ඒ වගේම අප කීර්තිය පුතුම කීර්ති විදියට වැඩිච්ච ලැබිච්ච පිළිස්පත ඇති. නමුත් ඒවත් ඉවරයි. ඉන්නතුනේ මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒක මත මේ අකාර්යය තේරුම් අරගෙන කීර්ති අප කීර්ති දෙකේදී සමසිත ඇතිව ඉන්නට පුරුදු වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ නින්දා ප්‍රශංසා නිර්ලාභය කියලා කියන අවුලකතනේ ප්‍රසංඛාවය කියලා කියන ගුණකතනේ. මේ දෙකත් අර දෙක හා සමානයි. මේකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂයෙන්ම මේ ලක්ෂණ දෙක ගැන මුලින්ම කතා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ තරම් නින්දාවට ලක් වූ වෙනත් ශාස්ත්‍රවලින් නැති තරම් උන්වහන්සේ පුදුම විදිහට පින්නතු නිවිදාට සංසාර ලක්ුණා. වවුරේ පල තියෙන ගාසරට පල රහිත ගාසරට ගිරාවු කුරුල්ල වවුල් ආදී සත්තු වෙන්නේ නැහැනේ. හොඳට අපේ විදිහට තියෙනවා නම් පිටින් ඉඳලා තියෙනවා. රාමුතන් ආදී දේවල් කියනවා නම් කුරුල්ලෝ ගිරාවු ආදී සත්තු වෙනවා. සාමාන්‍ය මෙතන කන්ටයින් වගේ ගාසරට කියලා කියන්නේ නැහැ. පල තියෙන ගස්වල තමයි සතු වෙන්නේ. ඒ වගේ තමයි මේ සමාධියේ ස්වභාවය යම් මෙහෙයක් කිරීමෙන් ඉතිපත් වෙන්න තමයි විවිධාකාර දෝෂාරෝපණයක් ඉලක්ක වෙන සිද්ධ වෙන්නේ. තිරිමනම් දැන් බලන්න මේ පිටසට වුණා මොනවා හරි සේවයක් කරන්න දැක්සොත් ඔන්න චෝදනාවට ලක් වෙනවා. වැඩි ඕනේ පින්කමක් කරන්න ගියත් එහෙමනේ. පින්කමක් කරන්න ගියත් චෝදනාවල ලක් වෙන්න සිද්ධ වෙනවා. ඔහේ කාලවල තමන්ගේ ගේතොට වෙලා ඉන්නවා පංකනේ. නමුත් පින්නතුන් එහෙම හරියන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට සමස්ත ලෝකයාට මහා මෙහෙයක් සිද්ධ කළා. හැබැයි උන්වහන්සේට මේ චෝදනාවට ඉලක්ක වෙන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේව ගණන් ගත්තේ නැහැ. එහෙනම් අපේ මේ පින්නතුන්ලා මේ යථාර්ථයෙන් තේරුම් අරගෙන නින්දා ප්‍රශංසා කියන මේ දෙකම తాවකාලිකයි මේ తాවකාලික දෙකේ වර්ගන කටයුතු කරන්නට ඕන බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සරත්වර ජේතවන මහා විහාරයේ වැඩ ඉඳවසක අතුල කියන උපාසක මහත්තයා 500 උපාසකවරු සමග ජේතවන මහා විහාරයට ආවා. ඇවිල්ලා බොහෝම වේගී විද ස්වාමීන් වහන්සේ නමකට අන්දනා කළා. උන්වහන්සේ වැඩි කතා බතා වලට කැමති නැහැ. උන්වහන්සේ සෝපත් වේවා කියලා පිළිබලා ගත්තා. අතුලපාත මත හිත නරකුණා. අපි මෙච්චර මේ 500ක් මාවා. මේ ආම්තුලන්ට යුතුයකමක් තිබ්බා අපිට වචනයකින් හරි සංග්‍රහ කරා. හිත නරක කරගෙන ගියේ කොහෙටද? ආනන්ද මාහිමියන් වහන්සේ ළඟට. ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම කාර්යබහුල බුද්ධපත්තාන කටයුතු ඒ වගේ මාගන්තුක වැඩ මේ විදිහට වැඩ තියෙන ආතුරු කෙනෙක් තමයි උපත්තාය ආනන්ද මාහිමියන් වහන්සේ. උන්වහන්සේ විවාහගෙන ඉන්නේ නෑ. එහෙනම් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ කියලා ලස්සන බලන් කිව්වා. ආනන්ද ආමතරන්ට හොඳට බණ කියන්න පුළුවන්. ඉතින් බණ කිව්ව හැබැයි කාලේ ටිකයි. ඒ භාගයක් විතර බණ කියන්න ඇති. අතුලෝපාංක මහත්යාගේ තරක් විතර ආපුණා. ආනන්ද ආමතුරු විසාකාව අනාථ පිළික කෝසල මාලිකාව වගේ ආවනම් පැය ගාණක් බණ කියනවා. අපිට ඉතින් එච්චර සල්ලි නැහැ. ඒ නිසා තමයි අපිට මේ කෙටියෙන් බණ කිව්වේ. ඒක අර කාර්ය වගේ තමයි. මොකද එතනත් හිත නරක කරගත්තා බලන්න ගන්න විදිහ. එතනත් හිත නරක කරගෙන ගියා සරිත් ස්වාමීන් වහන්සේලාට. සරිත් ස්වාමීන් වහන්සේලාට කියලා කියන ස්වාමීන් බලන්න අපි ආවා. එකනම කතා කරේවත් නැහැ. ආනන්ද හඳුනන ලස්සන බලක් කියන හැබැයි කෙටි. උනාසෙත් දෙන්න සඳහන් කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ මෙයා කාලේ මගේ කියපු නිසා පැය ගාණක් බල කිව්වා. ගැඹුරු බලක් කියන්නේ බල තේරුනේ නැහැ. මෙතනක් හිත නරක කරගත්ත මේ හාමුදුරුවෝ පැය ගාණක් මොනවා කිව්වද මම දන්නේ නැහැ කියලා. එතනක් හිත නරක කරගෙන යන්න තියෙන බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේලාට කියලා මේ කාරණාත්මකව වදා කළා. එක ආවදෝ කෙනෙක් කතා කරන්නේ ආනන්ද ආවදෝ කෙටියෙන් බණක් කිව්වා. සරුත් ආවදෝ පැයගානක් බණකෝ මෙලෝකයක් අපිට තේරෙන්නේ නැහැ. මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ සිනහා පහල කළා. උන්වහන්සේ අසලෝපාංක මහත්තයාට කියන අතුල පෝරාණේ තත්තුල අපිට මේක පුරාතන ධර්මයක් පුරාතන ධර්මයක් කියලා කියන්නේ මේ ලෝකේ කාම ත්‍රේතමය නින්දා ප්‍රසංසාව සාධාරණයි. උන්වහන්සේ වදාරනවා කතා නොකර කියත් බලනවා මද වශයෙන් කතා කළා නින්දා කරනවා දීර්ඝ වශයෙන් කතා කළා නින්දා කරනවා මේ අපේ තේමයි අනාගතේ තේමයි දැන් වර්තමානයේ තේමයි දැන් බලන්න පිළිතුරු සාමාන්‍ය මේ ලෝකයේ දැන් මේ බලනකට ආවා. සමහර අයගේ චරිත තියෙනවා මේ සමහර චරිත තියෙනවා. චරිතකට වෙලා ඉන්නවා මේ කතාවට යන්නේ දැන් කාත් එක්කවල. ඔන්න මෙතන ඉන්නයි කතාවක් හදනවා හරි ආඩම්බරයි. කතා කරන්නවත් නැහැ කියලා මෙයාට දොස් කියනවා නින්දා කරනවා. ඊළඟට මදවතේ කතා කරන කෙනෙක් ආහාරයට උත්තරයක් දෙනවා. බොහොම වැඩි කතාවක් නැහැ. ඒ ඇයට මොන ක්‍රමයකට හරි දෝෂයක් තියෙනවා. හරි අවුරුදු යහන දෙයට විතරයි උත්තර දෙන්නේ. ඉතින් කියලා කොහොම හරි දෝෂාවපලින් කතා කරනවා. හොර දීර්ඝ වශයෙන් කතා කරන කෙනෙක් කවුරුත් අනිත් එක්කලාට මේට කියන ඔයාට අවුලෙකා. ඔයාට අවුලු කොච්චර හොලා වගේ කියලා දොස් සිතා කරනවා. එතකොට බලන්න පිළිම තුනේ මොන විදිහට හිටියත් මේ සමාජයේ බයිනවා. නින්දා කරනවා. මේක කාටම වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අදත් එහෙමයි, හෙටත් එහෙමයි, අනාගතේ අතීතෙත් එහෙමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේකේ මේක තමයි මේක ස්වභාවය. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕනේ. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් මේ නින්දා අපහසුට ලකුණාද අර මාගන්ගේ මෞර්ය දෙනාම පිළිග වෙන්න බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයේ බ්‍රහ්මණයා මිත්‍යා දෘෂ්ටිකෙන්නේ ගින දෙක උපදන තැනට ගියා. ගින දෙක උපදනවා කියන්නේ ගිකෙන් නාමී තෙල් වර්ග දාන හතරක් බැගින් වටිනා දේවල් ගෙන්නට දාන දෙවියන්ට පොතන ඒ වගේ අන්ධ භක්ති කෙනෙක් බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේ මෙතෙක් ගියාම මේ මාර්ගයේ බ්‍රහ්මන් සමාට මතක්නේ ගෙදර හිටපුතුව. මේ දිනේ බොහෝම රූප සංකාරයි. බුදුරජාණන් වහන්සේ බොහෝම රූප සංකාරයි. මගේ දුවට ගැළපෙන ස්වාමියා තමයි මේ. කිව ශ්‍රමණේ පොඩ්ඩක් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ නවත්තලා මෙයා දුවගෙන ගිහලා ගෙදරට ගිහලා දුවේ කරගෙන ආවා. දුවේ කරගෙන ගිහලා කියනවා මේ දිනේ කතාවන දෙරටේ රජු පවාවා. මම දුන්නේ නැහැ ඒ තරම් රූප සම්පන්නයි. ඔබාන්තේ රූප සම්පන්නයි මගේ දුවාර ගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මණයට එතුමාගේ භාර්යාවට වදාරනවා දිස්වාන තණ්හං අරති රාගංච නාමෝ චන්දෝ අපිනේතුලාපේ චිමේවිදං මොක්ඛ කමිස පුන්නං පාදාපිනා සම්පස්තුනේති එදා මායාට උච්ච කලාගේ දරා ගන්න දරුවාපු මාන විසින් තුන් දෙනා දැකලා මට පංචකාමී කිසිදු ආසාවක් ඇති වෙන්නේ නැහැ මේ අපවිත්‍ර දෑවලින් පිළිච්ච උඹගේ දුර මගේ කකුල මම මම ස්පර්ශ කරන්න කැමති නෑ කියලා භාවිත වදා. මේ ගාථාව අවසාන වෙනකොට මේ අන්ධ භක්තිකයන් හැටියට මේ අම්මයි තාත්තයි මාගන්දි බ්‍රාහ්මණයා දෙවිදා උතුම් සකදාගාම තත්ත්වයට පත් වෙනවා. හැබැයි දියණිය බුදුරජාණන් වහන්සේට වෛර බැලගත්තා. මේ පුරුෂයා මට අකමැති නම් අකමැති නොකියා මාව අසුචි බඳුනක් හාතමාන කරනවා. හොඳයි මම මෙයාගෙන් පරි ගන්නවා කියලා මම බඳගත්තා. ඉතින් අර මව්පියෝ දරුවාද ඥාතියින්ට බාගෙන නෙමුණු සතුන් ගත වෙලා රහත් වුණා. පින්නතෝනි අන්තිමට මාගන්ධිය තරණය උදේ රජුගේ ආග්‍ර මහේසිකාව වුණා. කොසඹෑ නුවරට බුදුරජාණන් වහන්සේ වැඩියාම පරණ වෛරය මතක් වුණා පරිගන්න හොඳ අවස්ථාව. රාජ්‍යවාගේ නෝනා. රටේ ඉන්න රාජ්‍ය අධිකාරියන්ට සල්ලි දීලා බුදුරජාණන් වහන්සේ යහ යන හැමතැනට ගිහිල්ලා චෝදනා කරන්න කිව්වා. පින්නතුනි මේ ඈත් ඒ වැඩේ කළා. ආනන්ද හාමුදුරුවෝ පින්නතුල දානවා සෝතාපන්න කෙනෙක් ග්‍රහණය කළා නැහැ. තේසා උන්වහන්සේ සෙනෙහස තිබුණා. බුදුරජාණන් වහන්සේට පුදුම ආදරයක් මේ දොස් සහන කොට ආනන්ද ආමතුම අදාගෙන වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ඒ ස්වාමීන් වහන්සේ මේ නගරේ ඉන්න මිනිස්සු මහා නරකයි හරි දුෂ්කරයි ඒ නිසා අපි වෙන නගරයකට යමු ඒ විනාමයේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඒ නගරෙදි අපිට බැලුවොත් මොකද කරන්නේ ස්වාමීන් තව නගරයකට යමු. හොඳයි ඒ නගරෙත් දැන්නොත් ඒ නොනවති තවත් තවත් නගරවලට යමු. බුදුරජාණන් වහන්සේ විලාවදාන ආනන්ද යම් තැනක ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නේ විසඳලා තමයි අන්තරට යන්න ඕනේ. අධිකරණයක් ඇති වුණොත් ඒ අධිකරණය විසඳලා අන්තරට යන්න ඕනේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත සමතේ බුදුරජාණන් වහන්සේ වදාළා ආනාමෝ සංගාමේ චාපාතු පරිකාසරා අතිවාක්‍යං ත්‍රිතිස්සං දුක්ඛීරෝ බහුදාන ආනන්දේ මන සතන් දෙකට කැමිය ඇතෙක් වගේ යුද්ධ භූමියට කැමිය ඇතෙක් වගේ යුද්ධ භූමියට කැමිය ඇතා සිද්දකින් නැති ඉරිපාර වලින් කරනවා වගේ ඔය ප්‍රසද්ධනයන් බලන නිත්‍යා ආත්මමගේ විතරවා කියලා උන්වහන්සේලා සෝවා. දින කිහිපයයි මේක පැවතුනේ තථාගතයන් වහන්සේ කොසඹෑවල වාසයතුලා. ඒ මනම් කියන්නේ අපේ සර්වඥන් වහන්සේගේ ආදර්ශයට ගන්න ඕනේ. නින්දාවක් ලැබෙනකොට කම්පාවෙන් ප්‍රශංසාවක් ලැබෙනකොට ඥාන ලැබුවොත් ඇලීම් ගැටීම් දෙකෙන් තොරව සමචිත්තකව ඉන්න කාමරේ නටවල අවසාන ලෝක ධර්ම දෙක තමයි දුක සැප නැත්නම් සැප දුක පිටතොලි සම්මුති වාසයේදී සැපයි දුකයි කියලා දෙකක් තිබුණාට පරමාර්ථ වශයෙන් සැපයි කියලා දෙයක් නැහැ දුක්ඛේ රෝගේ අසිටිතෝ මේ ලෝකයේම පිටලාගේ දුකේ. හැබැයි සම්මුති වශයෙන් නම් දුකයි තමයි කියලා දෙයක් තියෙනවා. එහෙමනම් දුක කියලා කියන්නේ දුන්නා සුපදවන හැටි දුකයි. සැප කියලා කියන්නේ සොම්නා සුපදවන හැටි සැපයි. පින්නතරනේ දුක සැප කියන දෙක මීට වඩා අපිට තේරුම් ගන්න ඕනේ. මොකද අපි හැමදේම ඉලක්කය තමයි සැප. කවුරු දුකට අකමැති සැපයට කැමති. හැබැයි අපි කැමති වෙන වගේ දේ වගේ තමයි අකමැති වෙන දේ තමයි ලැබෙනවා. ඒක තමයි ලෝක ධර්මයාගේ ස්වභාවය. එහෙනම් අපි දුක් විඳිනවා කියලා කියන්නේ මොකක්ද? දුක් විඳිනවා කියලා කියන්නේ මේක හොඳට තේරුම් ගන්න දුක් විඳිනවා සැප විඳිනවා. සාපේක්ෂ මොනිටර් බලන කෙනෙක් දැන් අපිට ආයතන හයක් තියෙනවා. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, මේ කය තියෙනවා, සිත තියෙනවා. ඒවා අපි සතුව තියෙන ආයතන. ඊළඟට මේවට ගෝචරවද බාහිර ආයතන හයකුත් තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ මොනවද? රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. සිතට ගෝචර වෙන්නේ ආරෝහණය. එහෙමනම් අපිට හැමදාම කැමතිම රූප, කැමතිම ශබ්ද, කැමතිම ගඳ සුවඳ, කැමතිම රස එහෙම ලැබෙන්නේ නැහැ. අපිට කැමති දේවල් ලැබෙනවා, අකමැති දේවල් ලැබෙනවා. පින්නතොනේ දැන් බලන්න අපේ ඇහැට මේ ඇසට අපි කැමරාවටම ප්‍රිය රූප ලැබෙනවා මොන සැප අපේ කනට අපි කැමරාවටම ශබ්ද ලැබෙනවා මොන සැප කනේ සැප දැන් අපි වර්ණනා කරනවා නම් ඔයා හොඳයි ඔයාගේ වැඩ හොඳයි ඔයාගේ කෑම රසයි ඔයා ලස්සනයි ඔබ අහන්න කවුද කැමති ඔබ මට සැපව. ඊළඟට වෙනස නාමයෙන් තමන් කැමතිම සුවඳ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට තමන් කැමති කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමති පහත ලැබෙනවා නම් ඔන්න සැප. හිතට තමන් කැමති කැමති අරමුණු ලැබෙනවා නම් ඔන්න සැප. එතකොට දැන් වෙනසට තේරෙනවා සැප කියන්නේ මොකක්ද? මේ ආයතනයන්ට තමන් කැමති දේවල් ලැබෙනවා මේක සපයි. දුක කියලා කියන්නේ මොකක්ද? දුක කියලා කියන්නේ මේ ආයතනයන්ට තමන් අකමැති දේවල් ලැබෙනවා දුකයි. ඇහැ අකමැති රූප ලැබෙනවා නම් ඕක දුක. කන්න විතරම බැන මහාට ලැබෙනවා නම් අකමැති ශබ්ද ලැබෙනවා නම් ඕක දුක. නාසයට තමන් නැති ආග්‍රහණ වලින් දෙනවා මොන දුක දිවට අකමැති වලින් දෙනවා මොන දුක කයට අකමැති පාන්ත ලැබෙනවා මොන දුක හිතට අකමැති ආරමුණ බලන්න මොන දුක එහෙමනම් දුකයි සැපයි කියන එක දැන් තේරෙනවා අවබෝධයක් නෙවෙයි මේ ආයතනයන්ට තමන් කැමති දේවල් ලැබෙනවා සැපයි අකමැති දේවල් ලැබෙනවා දුකයි එතකොට බලන්න පිටසොත් මේ දෙක ගැනම කල්පනා කරොත් අපිට සැප ලැබෙන්නේ සංසාරයෙන් කරපු සංසා. කැමති රූප ලැබෙන්නේ, කැමති ශබ්ද ලැබෙන්නේ, කැමති හැම දෙයක්ම ලැබෙන්නේ සතර කරපු කුසල විපාකයක් හැටියට. අකමැති දේවල් ලැබෙන්නේ සංසාරයෙන් කරපු අකුසල විපාකයක් හැටියට. එතකොට බලන්න අපි කුසලයක් කරලා ලක්ෂණ රූපයක් දැක්කහම අපිට නැවත ඇති වෙන්නේ ලෝකේ. එතකොට බලන්න ලක්ෂණ රූපයක් දැක්කහම ඇති වෙන අකුසලයක්. අපි අපේලක රූපයක් දැක්කහම ඇති වෙන්නේ අකුසලයක් ද්වේෂය. එතකොට බලන්න මොන ක්‍රමයකට අපි දැක්කත් මොන විදිහට අපි දැක්කත් අපිට ඒ කාන්තෙන් ඇති වෙන අකුසල. ධර්මයේ ධර්ම කෙනාට පිළිබඳව යෝනිසෝ මනසකාරයේ තියෙන කෙනාට ලස්සන රූපයක් දැක්කම අවලක්ෂණ රූපයක් දැක්කම හැම එකකින්ම කුසල උපදවා ගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා යෝනිසෝ මනසකාරය අවශ්‍ය කරන ධර්ම ධර්ම අවශ්‍ය කරනවා. ලක්ෂණ රූපයක් දැක්කම පුතඥයන්ට ඇදිලා තමයි. නමුත් එදිනේ මේ කන්න පුළුවන් නම් අනේ මේ රූපයක් නිත්‍ය වෙලා යනවා. මේකත් ඒ කාන්තික දුකට බාධනය වෙනවා. මේක මම මගේ කියලා මේක ග්‍රහණය කරගන්න බැහැ කියලා හිතුවා කෙලින්ම කුසල. ඊළඟට පිළිතුරේ අපවිත්‍ර දෙයක් දකින්න අකුසල විපාකයක් නිසා. ඒක දැක්ක ගමන් අපිට මහා පිළිකුලක් ඇති වෙන අපුතත් ජනකම කෙලින් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ දරාවල දැක්කාම අපිට හිතන්න පුළුවන් නම් අනේ මගේ ශරීරය ඇතුලේ තියෙන ඕවන් කියලා හිතවන කුසලයක්. බලන්න දෙන්නතුයි මේ හැම තේම කුසල් කරගෙන හරවන්න පුළුවන්. එහෙමනම් සපයි දුකයි කියන එක දැන් පිළිතුරට තේරෙනවා. දුක්නා සුපදෝ නැගේ දුකයි, සෝම්නා සුපදෝ නැගේ සපයි. ඒක සාමාන්‍ය භාවනාවක් කරන ඇති කෙනෙකුට දුක දැනෙන මොහොතද පින්නතුනි ප්‍රාථමික වශයෙන් ඒ නාම ගන්න ක්‍රම රාශියක් තියෙනවා. ඒ පළවෙනි ක්‍රමය තමයි උදාන චරිතවත්ක පුද්ගලයන් ගැන කල්පනා කරලා උදාන චරිතවත්ක පුද්ගලයන් ගැන හිතලා අපිට පුළුවන් ඒ දුක තුනී කරගන්න. බලන්න බන්ධන මාර්ගිකාව බන්ධන මාර්ගිකාවගේ මහත්ය බන්ධන සෙම්පතිය. මේ සෙම්පතිය රාජ්‍ය රජේන සමිලෝලක රජවන් සේවය කළේ. ඒ වගේ මෙතුමාට පුත්‍ර විද්‍යාවදී දෙන්නේ. ඒ කියන්නේ මේ අම්මට ළමයි හම් වෙනකොට හැම වාරයකම දෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ පුත්‍රයෝ තිස් දෙන්නා බොහෝ බල සම්පන්නයි. ඒගොල්ලෝ ශෙත්පති වෙන විදිහට වැඩ කළේ කාම කුමන්ත්‍රයන් නිසා එකම තැන මේ තිස් තුන් දෙනාම ඝාතනය වෙන්න සිද්ධ වුණා. දවසක් බාගල මාගේ කාම තමාගේ ගෙදර මා සංගරණ දාපිලිගාන මෙහි සිටියා. මෙන්න මේ වෙලාවේ පින්නතුනි රාජපුරුෂයෙක් කැඩ මෙව කැල්ලක් දුන්නා. මේ අම්මා දාන බෙදන ගවම්ම නිකමට දෙක කියලා බලවුවා. බලනකොට හිතා ගන්න බෑ ස්වාමයා ඇතුළු පුත්‍ර දෙන්නා එකම තැන ඝාතනය වෙලා. මේ අම්මා මේ දුන්නේ හංගාගෙන දාන දෙතුවා. ඒ වෙනාව ලාක්ෂයක් වෙනා මුලිකත් කරයන්ගේ වැඩ වැටුණා. මේක දැක්ක සරියුත් මහරහතන් වහන්සේ වදාලා උන්වහන්සේ හිතුවා මේ කාන්තාවන්ගෙන් වෙනස් වෙනවා. මේ හිතා ගන්න ඕන කියලා විඥාන දාමෝ විඥාන චිත්තේ තාවා. දෙදෙන දේවල් දෙදෙන වෙයි ගැන හිතන් විපාක කෙරුවා. එහෙම කියනකොට අම්මා අර යෝග කැලේ ඉන්න සරියුත් ස්වාමීන් වහන්සේට දුන්නා. මගේ ස්වාමියා ඇතුළු පුත්‍ර එකමතන ඝාතනය වෙලා ඒ ගැන නොසිතා මම මේ දාගෙදී මේ කිසිම කලයක් ගැන මම කොහොමද කම්පා වෙන්නේ පිටුසනේ බලන්න මොනතරම් අතිවාසනා ශක්තියක් ඉවසීමේ ශක්තියක් මෙයාමා සේවාය එතකොට බලන්න සාමාන්‍ය ධර්මයේ තේරුම් කරගත් ජීවිතයක තියෙන ස්වභාවය දැන් අද කාලේ අපි ගෙදර දානයක් දෙනකොට කෙනෙක් මැරෙන්න ඕනේ නැහැ. තමන්ගේ පුතා මොකක් හරි අන්තරකට ලාභ වෙලා කියලා ආන්තු අර වෑන්දම පැත්තකට දාලා ඒවත් ඉති කරලා අඬලා අර දානෙත් සාර්ථක කරගෙන ඊළඟට මේතර පින්කම් කරන මටමයි මේවා වෙන්නේ කියලා ධර්මයට විග්‍රහ කරන ස්වභාවයක් අද කාලේ මිනිසු තුළ තියෙනවා. නමුත් බලන්න මේ අම්මා සයෝ මහරහතන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ මහානාථන් වහන්සේලා දන් දෙන වෙලාවේ ලැබිච්ච ප්‍රවෘත්තිය. නමුත් මේ අම්මා මේ වාගේ කම්පා වෙන්නේ නැහැ. ඒක නම් පිළිතුරින් අපි හොඳට තේරුම් ගන්න ඕන අනාදිමත් සංසාරයේ කොච්චර ඉපදලා ඒවායි. පිළිතුරේක ප්‍රමාණය නිම කරන්න බෑ. අපකා වාර්තා ගංගා අනත්තා නිසුතා දිනා අපකා වාල්කා කියන මහා ගංගා දෙකේ වැලි කැට වලට වඩා අපි වතුරේ කේනාසරයන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. එතකොට බලන්න අපි තාමත් මේ සසරේ එතකොට අපි මොනතරම් වාර සංඛ්‍යාව අපිට ඉපදිලා තියෙනවද? ඒකෙන් පින්නසනේ ආරම්භක කෙලවලා මෙන්න මෙච්චර වාර ප්‍රමාණයක් කියලා කාන්තවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කාලවල තුල අනන්ත අපරිමාණ භාර්යාව අපිට ඉඳලා තියෙනවා. අනන්ත අපරිමාණ පින්නතුන් සාන්තුසෝ ඉඳලා තියෙනවා. අනන්ත අපරිමාණ බිරිඳවෝ ඉඳලා තියෙනවා. දරුවෝ ඉඳලා තියෙනවා. ගෙවල් දරවල් වස්තු සම්පත්තිය තිබිලා තියෙනවා. ශක්ති රජකම් පවා අපි ලබලා තියෙනවා. ඒ හැම දෙයක්ම දැන් අනිත්‍ය වෙලා ගෙල්ලා තියෙනවා. එහෙමනම් පින්නතුනේ මේ ජීවිතයේදී ලැබිච්ච හැම දෙයක්ම එහෙමයි ඒ කාන්තින් නැති වෙලා යනවා. මේ නැති වෙලා යන දේවල් කෙරෙහි සදාකාලිකයි කියලා හිතලා අපි කම්පාවටපත් වෙනවා නම් ඒක බෞද්ධකමට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. පින්නතොටි සාමාන්‍ය ධර්මයේ නැති ප්‍රතිපදාය. සමහර අවස්ථාවලදී ඔක්කොම හදයි කියලා වෙන්නේ. නමුත් ඒකයි පින්නතොටි ඉතාම මුලින්ම යථාර්ථයේ උදාහරණ තියෙනවා. තෙන්සා මේ පිළිතුරලා මේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ తాවකාලික ජීවිතය අවුරුදු 100 කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. අවුරුදු 100කට අවදාංශද ඉතින් මේ කාලය තුළ පිළිතුරෙන් අපි ඉගෙන ගියාගෙන කසාද බැඳලා ගෙවල් හදලා ඊළඟට ධර්ම මාර්ග හදලා ඉතින් වැඩි කියන බවට පත් වෙලා ක්‍රමානුකූලව වයසට ගිහිල්ලා මේ කාර්යය ආවා. ඒ කාර්යවත් තවත් කරන්න බැහැ. ඊළඟට පින්නතුනේ මේකේ ඉලක්කාවක් ගැන මේ මම දැන් ළමයි හදලාමයි දැනෙන්නේ. අවුරුදු 80න් 70න් දැනෙන්නේ එහෙම එකක් නෑ. ඕනම අවස්ථාවක අපිට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තරම් අවිශ්චිත ජීවිතයක් ගත කරන අපි මේ නිශ්චිත දේවල් හොයාගෙන කම්පාවට පත් වෙනවා කියන්නේ ඒක මහ පොළාවක් මෝඩකමක්. ඒ නිසා මේ පිළිබඳ හැමදෙලාටම මේ පිළිබඳුලාගේ ඉල්ලීම පරිදිමයි මෙලෝක ධර්මයන්ගෙන් අපි අද ජීවිතෙන් ධර්ම දේශනා කරන්නේ. ඉතින් පිළිබඳ සංකේ ලක්ෂණය පිළිබඳව කතා කරන්න කාල වේලාවක් නැහැ. ඒ කාල වේලාවෙන් මේ බව දැනගෙන ඉතින් ඒක නම් විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සමාජ ජීවිතයට කරගන්න ඕන ලාභයක් ලැබෙනකොට ඒ වගේම අලාභයක් ලැබෙනකොට නින්දාට සංසාර දුක් ලැබෙනකොට ලාභ කීර්ති ඒ වගේම ප්‍රශංසා සැප කියන මේ කාරණාවලදී උදාහරණයට පත්වී උඩින් යන නැතුව ඊළඟට අලාභ අපකීර්ති නින්දා ඒ වගේම දුක කියන මේ අවස්ථාවලදී ශෝක කරන්නේ නැතුව කම්පා වෙන්නේ නැතුව අකම්පිත සිතක් ඇති කරගන්න අපි හැමෝම මහන්සි ගන්න ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා අපිවත් හැමදෙනාටම මේ අතාවකේදී උගන්නට ලෝක ධර්මයන්ගේ ස්වභාවය තමන්ගේ ජීවිතයට ගලප ගන්නට ලෝක ධර්මයන් තුළ තමන් මොහොතේ ආකාරය සිතා ගන්නට කොටින්ම මේ දේශනාව මේ යන නිවන් ගමනට යම් තරමකින් හරි උපකාර වේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වත් හැම වෙලාවකම අකම්පිත සිතක් ඇති කරගන්නට මේ දේශනා උපකාර වේවා ඒ තුළින් අපි ඉලක්කය වන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා